දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික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 සද්ධර්ම දානමය පින්කමටයි අයිති වෙන්නේ. සද්ධර්ම දාණය මේ ලෝක ධාතුවේ ඇති සියලුම දානයන් අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක වන එකම දානමය පින්කම බව අපේ බුදුරජාණන් වහන්සේ සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේට පැහැදිලි කළා. එහෙමනම් මේ පින්වත් පිරිස සියලු දෙනාම බොහෝම සතුටටපත් විය යුතුයි. ලෝක ධාතුවේ සියලුම දානයන් අභිභවනය කරමින් ඉහළට එන්නා වූ එකම දාණය සිදු කරගන්න අපි අද වාග්ය ලබාගත් බව නිසා එයින් රැස් කරගන්න උදාාරතර පුණ්‍ය සම්භාර ධර්මයන් වහවහ සසර කතරින් එතර වීම සඳහාම අපිට පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව සංයුක්ත නිකායේ සඝාත වර්ගයේ 10 වෙනි යක්ෂ සංයුක්තකයේ දොළොස්වැනි ආලවක සූත්‍රයයි. ආලවක කියන නම මේ පින්නතුන් හොඳට අහලා පුරුදු නම. එමනම් මේ ආලවක සූත්‍රය ආශ්‍රයෙන් සිද්ධ කෙරෙන දෙවෙනි ධර්ම දේශනාව තමයි මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි භාග්‍යතුන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් මේ ආලවක යක්ෂයත් ආලවක කුමාරයත් දැකලා ඒ දෙන්නට පිහිට වෙන්න වැඩියහම තවත් 84000ක් ප්‍රාණීන්ට සතර අපායෙන් නිදහස් වෙන්න පුළුවන් බව දැනගෙන වාග්යතුන් වහන්සේ පළව් විමානයට වඩින්න තීරණය කළේ. අපි එතෙන්ට එනකන් මුල් ධර්ම දේශනාවේදී කරුණු සාකච්ඡා කරන්නට යෙදුණා. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවරින් පිටත් වෙලා යොදුන් 30ක් දුර ගෙවාගෙන අලව් නුවර ආශ්‍රිතව පිහිටලා තියෙනවා. සඳහන් කරනවා අලව් නුවර ඉඳලා සැතැත්ම හතරක් විතර ඈතින් තමයි ආලවක විමානය පිහිටලා තියෙන්නේ. මේ ආලවක විමානයට අපේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා. පින්නතනේ අපිට ආලවක භවන පේන්නේ නමුත් ආලෝක භවන කොහොමද තියෙන්නේ කියන කාරණාව ධර්මයේ සඳහන් කරනවා. ආලෝක භවන තියෙන්නේ බිම මහ පොළොවේ. යොදුන් 3ක් උසයි කියලා සඳහන් කරනවා ආලෝක භවන. අද සඳහන් කරන හැටියට අපි යොදුන සතපුම් 16ක් කියලා කතා කළොත් ආලෝක භවන 60ක්ම 48ක් උසයි. ස්වර්ණමය නිර්මාණයක් වගේ සඳහන් කරනවා රන් සහ රිදී දැල් වලින් මේ විමානයේ වහලයි තියෙන්නේ. රන් රිදී දැල් වලින් වහලා ඇතුළ හරියට රත්තරන් වලින් කරපු මංජුසාවක් වගේ මේ ආරක්ෂාව මැද්දේ තමයි ආලෝක භවන පිහිටලා තියෙන්නේ. ඉතින් අපිට ආලෝක භවන පේන්නේ නැහැ. නමුත් ආලවක යක්ෂයාට තමන්ගේ භවන කෙසේ පේනවද? භාග්‍යතුන් වහන්සේටත් එසේම පේනවා කියලා සඳහන් කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සවැත් නුවරින් පිණ්ඩපාත වළඳලා දානි පවාරණය කරලා යොදුන් 30ක් පමණ දුර ගෙවලා හැන්දෑ වෙනකොට හවස් වරුව කිට්ටු වෙනකොට ආලවක භවනට භවනට ළඟා වෙනවා. ආලෝක භවනයේ දොරකඩ ගාවටම භාග්‍යතුන් වහන්සේ වැඩියා. ආලෝක යක්ෂයා ඊටාම භයානක, ඊටාම භයානක යක්ෂයෙක්. ඒ කාරණා මේ සූත්‍ර දේශනාවේ පැහැදිලි වෙනවා කොයිතරම් කෙනෙක්ද කියන කරුණ. සුවිශේෂී කෙනෙක් නිසා තමයි මේ විදිහට ධර්මයේ සංග්‍රහ වෙලා ආලෝක යක්ෂයා පිළිබඳව සාකච්ඡා කෙරෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ ආලෝක භවනයේ දොරටුව ගාවට වැඩියහම මෙතන ඉන්නවා බුදුරජාණන් වහන්සේ දන්න හඳුනන යක්ෂයෙක්. එයාගේ නම ගද්‍රබ. ආලෝක භවනයේ දොරටු පාලකයා. දොරටුව ගාව ඉන්න ආරක්ෂකයා කද්දරබ. එයා බුදුරජාණන් වහන්සේව අහලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ගුණ යම් පමණකින් යම් පමණකින් දන්නවා. අර තරම්ම රෞද්‍ර නෑ ඒ නිසා. බුදුරජාණන් වහන්සේ විමානයේ දොරටුව ගාවට වැඩියහම ගද්දරබ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ ගද්දරපට සඳහන් කරනවා ගද්දරබය මට එක රාත්‍රියක් මේ විමානේ නතර වෙන්න කල් දෙන්න පුළුවන්ද? ඉඩ දෙන්න පුළුවන්ද කියලා. ගද්දබේ වෙලාවි කියනවා ස්වාමීනි එහෙම කරන්න බෑ. හේතුව තමයි මේ විමානේ ඉන්න යක්ෂයා ඊටාම භයානක එක්කෙනෙක්. කොයි තරම් භයානකද කියනවනම් මෙයා අම්මටවත් කීකරු නෑ. තමන්ගේ අම්මට වුණත් වරදක් කරන්න පුළුවන් මෙයා. ඒ තරම්ම අකීකරුයි. ඒ තරම්ම භයානකයි. ඒ නිසා ඔබ වහන්සේට ලොකු කරදරයක් කරන්න පුළුවන් විමානේ නතර වෙන්න සූදානම් වුණා. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ මේ විමානයේ වැඩ ඉන්න එපා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ගද්දරබ මන් දන්නවා මෙයා ගැන. මෙයා කොහොම දරුණු පුද්ගලයෙක්ද කියන එක බව මං හොඳට දන්නවා. දෙවනි වතාවෙත් ගද්දරබ බුදුරජාණන් වහන්සේ මෙහෙම සඳහන් කරනවා. ස්වාමීනි මොහු ගිනි පුපුරු වගේ ඉන්න යක්ෂයෙක්. නිරන්තරයෙන්ම කේන්ති ගිහිල්ලා ඉන්නේ. ගිනි පුපුරු වගේ. කොයි වගේද කියලා සඳහන් කරනවා රත් වෙලා රත් වෙලා තියෙන යකඩ කබලකට ලුණු කැට දැම්මහම ඒ ලුණු කොහොම පුපුරනවද මේ යක්ෂයා හැම වෙලාවෙම එහෙම පුපුර පුපුර තමයි ඉන්නේ ඒ හින්දා ඊටාම භයානකයි මොහුගේ විමානයේ නතර වෙන එක කියලා සඳහන් කරාම භාග්‍යතුන් වහන්සේ නැවතත් ගද්දරපට කියනවා මම දන්නවා ගද්දරබේ බව ඊට පස්සේ ගද්දරබ තුන්වෙනි වතාවටත් කියනවා ස්වාමීනි මේ යන්නේ නාය මොහු විසින් සිහි මුලාවටපත් කරනවා. මෙහාට යන්නේ ණය මොහු විසින් සිහි මුලාවටපත් කරනවා. සිහි මුලාවටපත් කරලා ඒ අය පරසක්වල ගහනවා. සක්වලින් එහාට විසි කරනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සඳහන් කරනවා කමක් නෑ ගදුර. ඒකට කමක් නෑ. ඊට පස්සේ දැන් භාග්‍යතුන් වහන්සේ එක්කත් මේ කාරණාව මෙයාට පහදන්න බෑ වගේ. කරුණු පැහැදිලි කළාට පැහැදිලි කළාට භාග්‍යතුන් වහන්සේ කමක් නෑ කියනවා දන්නවා කියනවා. ඒ නිසා ගද්දරබ කියනවා එහෙමනම් ස්වාමීනි ඔබ වහන්සේට කැමැත්තක් කරන්න. හැබැයි මට මගේ ආරක්ෂාව තියාගන්න ඕනේ. නැත්තම් මට කරදර කරන්න පුළුවන්. ඒ නිසා මම ගිහිල්ලා යක්ෂයාට කියනවා වාගිතුන් වහන්සේ වැඩලා ඉන්නවා කියලා. ඒ මගේ ආරක්ෂාව උදෙසා. ඒ නිසා මට අවසරයි කියලා වාගිතුන් වහන්සේ ගාවින් නික්මිලා ගද්දරබ යන්න පිටත් වුණා. එතකොට මේ වාගිතුන් වහන්සේ වඩින වෙලාවේ ආලවක යක්ෂයා කොහේ ඉන්නේ නැද්ද? සඳහන් කරලා තියෙනවා හිමාලයේ තියෙනවා යක්ෂ සමාගමක්. යක්ෂයන්ගේ රැස්වීමක්. මේ වෙලාවේ ආලවක කියන්නේ යක්ෂ සේනාධිපති කෙනෙක්. එහෙනම් මේ සෙන්පතියා යක්ෂ සමාගමේට ගිහිල්ලා ඉන්නේ හිමාලෙට. දැන් ගද්දරබ පිටත් වෙනවා හිමාලෙට යන්නේ. ගද්දරබ හිමාලෙට ගියපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ආලවක භවනයේ දොරටුව ගාවටම වැඩලා පාගිතුන හස් වඩිනකොට දොර ඇරෙනවා. බුදු පියාණන් වහන්සේට වැහෙන දොරවල් ලෝකේ වැහෙන දොරවල් ලෝකේ නෑ. අදිෂ්ඨාන කරපු ගමන් ඕනෑම දොරක් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ඇරෙනවා. මේ දොර ගාවට යනකොට දොර ඇරුණා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් නික්මෙන බුද්ධ රශ්මි ජාලාවන් භවන ඇතුළට වැටෙන්න පටන් ගත්තා. ඇතුලේ ඉන්නේ ආලෝක යක්ෂයාගේ භාර්යාව ටික. ඒගොල්ලෝ දැක්ක මේ අති දීප්තිමත් ආලෝකය. ඇවිල්ලා බලහම භාග්‍යතුන් වහන්සේ වැඩලා. ආන් ඒ යක්ෂ භාර්යාවන්ට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඔබලා සංසාරේ පෙර බොහෝ සිල් රැකලා තියෙන බව පේනවා. බොහොම දන් දීලා තියෙන බව පේනවා. ඒ නිසා බොහොම සැප ලැබලා ඉන්නවා. අනාගතේටත් එහෙම්මම කරගන්න. මේ මේ යක්ෂ කාන්තාව තාම ලස්සනයි. දිව්‍යාංගනාව වගේ. එතකොට යක්ෂ කියන වචනයම පාවිච්චි කරාම අපිට හිතෙනවා මේගොල්ලෝ බොහොම භයානක පෙනුමක් ඇති, පිළිකුල් සහගත පෙනුමක් ඇති පිරිසක් වෙන්න ඇති කියලා. නෑ ඒ අපි හිතන යක්ෂයෝ නෙමෙයි මේ. සසර බොහෝ පින් තියන අය. ඒ නිසා මේ යක්ෂ කාන්තාව දිව්‍යාංගනාවන් වගේ ලස්සනයි. ඒකනේ භාග්‍යතුන් වහන්සේ මේ මෙතන සඳහන් කරන්නේ. පෙර ඔබලා සිල් රැක දන් දී මේ සැප ලබලා තියෙන බව පේනවා. පෙර සිල් රැකලා තියෙනවා. පෙර දන් දීලා තියෙනවා. ඒ නිසා පුදුම සැපක් ලබලා තියෙන්නේ. මේ රත්තරන්මය වාගේ වෙච්ච විමානයක ජීවත් වෙන්නේ. සියලුම සැප සම්පත් දෙව් විමනක කෙසේද? ඒ තරම්ම සැප සම්පත් වලින් පිරීලා තියෙන මේ ආලෝක විමානය. ඒ වගේම මේ කාන්තාව ඉතාම ලස්සනයි. එතකොට මේ ලස්සන ඇයි? පෙර පිං කරලා තියෙන බව පේනවා. එහෙනම් ලස්සන වෙලා තියෙන්නේ පෙර පිං කරලා හින්දා. එහෙමනම් අදත් කල්පනා කරලා බැලුවොත් යම් කෙනෙක් හිතනවා නම් තමන් ලස්සනයි කියලා හැබෑවටම මේ ලස්සනයි කියන වචනයට ගැලපුණා නම් පෙර පිං කරලා තියෙනවා. නමුත් පෙර පින් කරලා මේ ජීවිතේ ලස්සන වෙලා. පෙර දන් දීලා මේ ජීවිතේ බොහෝ භවභෝග සම්පත් හම්බ වෙලා. පෙර සිල් රැකලා අද මේ ශ්‍රේෂ්ඨ ජීවිතේ හම්බ වෙලා. හැබැයි ඒ ඔක්කොම පෙර එව්වා. එහෙමනම් මේ ජීවිතෙන් පින් කරන්නේ නැත්නම්, දන් දෙන්නේ නැත්නම්, සිල් රකින්නේ නැත්නම් අනාගතයේදී මේ ජීවිතේ හම්බ වෙන්නේ හම්බ වෙන්නේ නැහැ. ආන් ඒ නිසාම භාග්‍යතුන් වහන්සේ සඳහන් කරලා සඳහන් කරනවා මෙතන අනාගතයේ අනාගතයත් එසේම කරන මේ සැප විඳිනවා වගේ අනාගතයටත් සැප විඳින්න ඒ ಗುಣධර්මවලම යෙදෙන්න කියලා අර කාන්තාවන්ට සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ ආලවක යක්ෂයාගේ ආසනය තමයි ගිහිල්ලා වාඩි වෙන්නේ. මේ භවන ඇතුලේ තියෙන අලවියකුගේ ආසනය. මේක කොයිතරම් සැපයෙන් පිරිච්ච ආසනයක් වෙන්න ඇද්ද? රත්තරන් සහ මණික්මය වශයෙන් සකස් කරපු ආසනයක් තමයි මේ ඇතුලේ තියෙන්නේ ඇත්තේ. බුදුරජාණන් වහන්සේට ඒ මාලිගාව විතිවිච්ච ගැලපුණ මාසනේ ඒක නිසා භාග්‍යතුන් වහන්සේ එහි තමයි වාඩි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දැන් මේ යක්ෂ කාන්තාවන්ට ධර්ම දේශනා කරනවා. ඒගොල්ලෝ බිම ඉඳගෙන බිම ඉඳගෙන බණ අහන. මේ වෙලාවේ ගද්ද්‍රබ ගද්ද්‍රබ හිමාලයට ගිහිල්ලා යක්ෂ සමාගමයට ගිහිල්ලා ආලවක මුණ ගැහිලා ආචාර සමාචාර කරලා ආලෝක යක්ෂයාට ළඟා වෙලා කියනවා යක්ෂ සේනාධිපතිතුමනි බුදුරජාණන් වහන්සේ වැඩලා. ඔබේ භවනට භාග්‍යතුන් වහන්සේ වැඩලා. දැන් මේ භාග්‍යතුන් වහන්සේ භවනට වැඩියා කියලා කියනකොට ඒක යක්ෂයාට සතුටට කාරණාවක් නෙමෙයි. ඒක එයාට මදිපුංචිකමක් වගේ. ඒක එයාට අවමානයට කාරණාවක් වුණා වගේ. ඒ නිසා කියනවත් එක්කම ගද්ද්‍රපගේ කටවහන. ගද්ද්‍රපට කියන නිශ්ශබ්ද වෙන්න. ගිහිල්ලා බලාගමු. රැස්වීම ඉවර වෙලා ගිහිල්ලා බලාගමු එතෙක් ඉතින් නිශ්ශබ්ද වෙන්න කියලා අය ගද්දරබ වචනයක්වත් කතා කරන්නේ කතා කරන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ මේ සාතාගිර හේමවත මේ දෙන්නත් යක්ෂ සේනාධිපති හැබැයි සාතාගිර හේමවත කියන යක්ෂ සේනාධිපති හොඳට බුදුරජාණන් වහන්සේ අඳුරනවා. හොඳට බුදුගුණ දන්නවා. හොඳට බණ අහලා පුරුදුයි. ඒ වගේ දෙන්නෙක් තමයි සාතාගිර හේමවත. අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් යුක්තයි. මේ දෙන්නත් යක්ෂ සමාගමේට යන්න පිටත් වෙලා ඉන්නේ. තනියම නෙමෙයි තම තමන්ගේ පිරිවරත් අඳගහගෙන තමයි මේ සමාගමේට යන්නේ ආරක්ෂාව පිරිවර සහිතව. සඳහන් කරනවා යක්ෂයන්ට හැමතැනින්ම යන්න බෑ කියලා. යක්ෂයන්ට ගමන් කරන්න පාරවල් තියෙනවා. එතකොට මේ පාරවල් කොහෙද තියෙන්නේ? උඩින් තියෙන්නේ. යක්ෂයෝ යන පාරවල් උඩින් තියෙන්නේ. එතකොටම වැටහෙනවා මේ යක්ෂ යක්ෂ කියලා කියවට මේ අපි කතා කරන යක්කු ගැන නෙමෙයි මේ කියන්නේ කියලා. ඒ කියන්නේ අහසින් යන්න පුළුවන් බලයක් තියෙන යක්ෂයෝ පිරිසක් ගැනයි මේ කතා කරන්නේ. මේ පිරිස එන්නේ ආලෝක විමානෙට උඩින්. ඒ කියන්නේ යක්ෂයෝ යන පාරක් වැටිලා තියෙනවා ආලෝක විමානෙට උඩින්. එතකොට විමානේ කොච්චර උසද? යොදුන් යොදුන් 3ක් උසයි. ඒ කියන්නේ 60ක්ම හැටියට කිව්වොත් සාමාන්‍ය කතා කරන ප්‍රමාණයෙන් 60ක්ම 48ක් 8ක් විතර. ඉතින් යොදුන නිශ්චිතවම 60ක්ම 16යි කියලා අපි මෙතන කියනවා. කියනවා නෙමෙයි. සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ යොදුනක් කියන්නේ 60ක්ම 16ක් කියලා. සමහර තැනක සාකච්ඡා කරලා බලහම යොදුන සතපුම් 10ක් පමණ ආසන්න ප්‍රමාණයේ වෙන තැනුත් තියෙනවා. ඒක නිශ්චිතවම නැති නිසා මේ සාමාන්‍ය එදිනෙදා අපි භාවිතා කරපු ගානම මෙතෙන්ට යොදමු. එහෙනම් 60ක්ම 48කට උඩින් තමයි යක්ෂයන් යන පාර වැටිලා තියෙන්නේ. එතකොට අපිට තේරෙනවා කවදාවත් ගුවන් යානයක්වත් යන ප්‍රදේශයක් නෙමෙයි. පිරිසත් එක්ක එනකොට මේගොල්ලෝ වෙනදත් ආලවක භවනට උඩින් යනවා. අද ආලවක භවන ළඟට එනකොටම එතනින් එහාට යන්න බැරුව යනවා. එතකොට අර යක්ෂ සේනාධිපතින් බැලුවා මොකද අද ආලෝකයාගේ ගෙට උඩින් අපිට යන්න බැරි කියලා. බලනකොට දැක්කා ඇතුලේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ වෙලාවෙම සඳහන් කරනවා කොහොමද යම් වීර්ය සහිත පුද්ගලෙක් ගල් කැටයක් අරගෙන අහසට විසිකහම ඒ ගල් කැටි උඩ යන්නේ අපේ ශක්තිය තියෙන ප්‍රමාණයටයි. අපේ ශක්තිය ඉවර වෙච්ච ගමන් ගල් කැටි පල්ලහැට එන්න පටන් ගන්නවා. ආන් ඒ වාගේ ඉහළට විසි කරපු ගලක් යම්සේ පහළට වේගෙන් ඇදෙන්නේද මේ යක්ෂ සේනාධිපතින් දෙදෙනා සමග පිරිස වේගෙන් පහළට බැස්සා කියලා. ගල් පහළට එනවා වගේ. ඇවිල්ලා යක්ෂ විමානය ඇතුළට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේගෙන් බණ ඇහුවා. බණ අහලා මේගොල්ලෝ ආයෙත් යක්ෂ සමාගමේට යන්න යන්න පිටත් වුණා. එතකොට ඇයි අර විමානෙට උඩින් යන්න බැරි වුණේ? සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩ ඉන්නවා නම් සතක් 48ක් උඩින් නෙමෙයි අකනිටා බඹලෝ දක්වා කිසි කෙනෙකුට භාග්‍යතුන් වහන්සේගේ හිසට ඉහෙලින් දෙවියෙක් බ්‍රහ්මයෙක්වත් යන්නේ කිසිම කෙනෙකුට යන්න බෑ භාග්‍යතුන් වහන්සේගේ හිසට ඉහෙලින්. අකනිටා බඹලෝ කියලා කිව්වේ සක්වලේ කෙරවල වගේ. කෙරවල දක්වාම කිසි කෙනෙකුට හිසට ඉහළින් යන්න යන්න බෑ. ඒ නිසා මේගොල්ලෝ බැහැලා බනහලා ආයි අහසට නැගලා යන්න යනවා. ආලවක දකිනවා මේ යක්ෂ සේනාධිපතින් දෙන්න ඈතින් එනවා. ආලෝක යක්ෂයා මේ සේනාධිපතිය දෙන්නට ගරු කරනවා. මොකද මේ දෙන්න ඊටාම ඉහළ ප්‍රතිපත්ති තියෙන දෙන්නේ. අනික මේගොල්ලෝ සේනාධිපතිවරුමයි. ඒ නිසා සම පැවතුම් වගේ තියෙන්නේ. Taman හිටපු තැනින් මදක් ඈත් වෙලා මේ සේනාධිපතීන් දෙන්නට වාඩි වෙන්න ඉඩ දෙනවා. ඉඩ දුන්නාම මේ දෙන්නත් එතනින්ම වාඩි වෙලා ආලවකට කතා කරනවා. කතා කරලා කියනවා ආලවක මහත් ලාභයක් ආලවක ඔබට මහත් ලාභයක් ලැබිලා. මොකද්ද කියලා ඇහුවා. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබේ මාලිගාවට වැඩලා මේ වෙලාවේ ආලෝකයට කියන් කියනවා. මොකද දැන් එයා ගද්දරබගේ කට වහලානේ තියෙන්නේ. අනික යක්ෂයන්ට ඇහි කියලා. ගද්දබ තමන්ගේ සේවකයා හින්දා කට වැහුවා. නමුත් මේ දෙන්නගේ කට වහන්න මේ දෙන්නගේ කට වහන්න බෑනේ. ඉතින් මේ දෙන්න එකපාරක් දෙකක් කියලා නවත්තනවත් නෙමෙයි. මහත් වූ ලාභයක් ආම් භාග්‍යතුන් වහන්සේ වැඩලා කියලා මෙදෙනා නිතර කියනවා. ඉතින් ආලෝකයට මේක දරාගෙන ඉන්න බෑ. ආන් ඒ නිසා ආලෝක අහනවා කවුද උඹලගේ බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ? කවුද බුදුරජාණන් වහන්සේ කියන කෙනා? කියලා ඇහුවා. ඒ වෙලාවේ මේ දෙන්නට තේරුණා කෙන්ටියා කියලා. ඒ වෙලාවේ සඳහන් කරනවා ඇයි මතක නැද්ද ආලෝක? ඔබට මතක නැද්ද අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් තුසිත භවනයේ වැඩ ඉඳලා ආයුෂ පිරිහීගෙන එනකොට පස්මහ බැලුම් බලලා මේ ලෝකේ පහළ වෙලා හිටියා උන්වහන්සේ උපදින තුරු පුණ්‍යවන්ත කාන්තාවක් උන්වහන්සේට උපත දෙන්න මහා මායා දේවින් වහන්සේ ඇගේ කුසේ පිළිසිඳ ගන්න වෙලාවේ ලෝකේ නිමිති 32ක් පහළ වුණා. ඇයි ආලෝක? දැක්කේ නැද්ද නිමිති පහළ වෙනවා? ඔබට පෙනුනේ නැද්ද ආලවක නිමිති පහළ වෙනවා කියලා අහනවා. භාග්‍යතුන් වහන්සේ බෝසත් අවදී අම්මගේ කුසේ පිළිසිඳ ගන්නවත් සමගම නිමිති 32ක් පහළ වෙනවා. ඉතින් මේ නිමිති 32 මීට කලින් බොහෝ දේශනාවල් වල සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා මෙතනට ඒ කාරණාව දිගට සාකච්ඡා කරන්න අපි අවස්ථාව යොදා ගන්න නැතුව ඉමු. නමුත් අපි ඒ නිමිති දන්නවා. අපි කෙටියෙන් කීපයක් සඳහන් කළොත් මේ යක්ෂයෝ දෙන්න නම් ආලවකට නිමිති 32ම කියලා දෙනවා. ඉතින් ආලවකට සඳහන් කරන ආලවක ඔබට මතක නැද්ද? යම් දවසක මේ මුළු මහ පොළොවම නෙළුම් මල් වලින් වැහුණා. ඒ මේ සක්වලේ විතරද? සක්වලවල් 10000. සක්වලවල් 10000 එකම විදිහට නෙළුම් මල් යායකින් වැහෙනවා. එතකොට සක්වලවල් 10000ෙම අහස එකම විදිහට නෙළුම් මල් වලින් වැහෙනවා. එතකොට බිමත් නෙළුම් මල් යායක් හරියට මල් පාවඩයක් වගේ උඩ නෙළුම් මල් වියනක් මේ වියන කොච්චර විශාල ප්‍රමාණයකට බඳලාද නෙළුම් මලින් හැදිච්ච වියන සක්වලවල් 10000ක් පුරා පැතිරිලා තියෙනවා සක්වලවල් 10000ක් කියහම ඉරවල් 10000ක් හඳවල් 10000ක් පායන ප්‍රදේශය කලුගල් මේ ප්‍රදේශයේ තියෙන සියලුම කලුගල් පලාගෙන දණ්ඩ පදුම කියලා සුවිශේෂී නෙළුම් වර්ගයක් තිබෙනවා මහ පෘථුවිය හෝදගෙන තාම පිරිසිදු ජලය ගලාගෙන බහිනවා අකාල වරුසා වැක්කිරෙන්න පටන් ගන්නවා. බන්ධනගත සත්වයෝ හැම තැනම බැඳලා ඉන්න සියලුම සත්තුන්ගේ බන්ධන බන්ධන ලෙහෙනවා. සියලුම නිරේවල් වල ගින්දර නිමෙනවා. හැම නිරේකම ගින්දර මොහතකට මොහතකට නිමෙනවා. හිරුගේ සඳුගේ එළිය කවදාවත් වැටෙන්නේ නැති ලෝකාන්තරික මහනිරේට පවා එළිය වැටෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හිරු සඳු එළියට වඩා ප්‍රතාපවත් ආලෝකයක් ලෝකයට වැටෙනවා කියන එකයි කවදාවත් හිරුට සඳට ආලෝකය දෙන්න බැරි තැන් ලෝකාන්තරික මහනිරේ. කොහෙද ලෝකාන්තරික මහනිරේ තියෙන්නේ එතකොට? ලෝකාන්තරික මහනිරේ තියෙනවා කියලා සඳහන් කරන්න පින්නතුනේ මේ සක්වලවල් තුනක් එකතු වෙන තැන. දැන් සක්වලක් විශ්වයක් එක මන්දාකිනියක් මේ රවුම් හැඩයටනේ අපි ලෝකේ දකින්නේ. අපි දකිනවා වාගේ ලෝක ගෝලේ තියෙනවා වාගේ රවුමක් ලෝකේ නැහැ. ඒ ලෝක ගෝලේ තියෙන හැටි වෙනස්. නමුත් බුද්ධ දේශනාවේ හැටියට ওই විදිහට තනි රවුමක් නෙමෙයි ලෝකේ කියලා කියන්නේ. නමුත් යම් රවුම් හැඩයක් හැඩයක් තියෙනවා. එතකොට මේ රවුම් වස්තු තුනක් අපි එකට ඇල්ලුවොත් මැද්ද ඉතුරු වෙනවා ඉඩක් මොකද ඒකට හේතු වෙලා පෑහෙන්නේ නැහැ. මැද්ද ඉඩක් ඉතුරු වෙනවා. එතකොට ඒ ඉඩ අපි බලහම පතුලට වැටෙනකොට පතුලක් නැහැ. අපි කියමුකෝ අපි පොල් කටු තුනක් එකට ඇල්ලුවා කියලා. වටේට මොනවා හරි දැම්මොත් නම් අර පොල් කට්ටියේ තියෙනවා රැඳෙන්න පතුලක්. එතන රැඳෙනවා. නමුත් මේ තුන එකතු වෙච්ච තැන මැද්දේ ඉතුරු වෙලා තියෙන සිදුර ඒකට පතුලක් නැන්නේ. සීමාවක් නැහැ යක්ෂ වැටෙනවා. ආන් ඒ වාගේ සක්වලවල් තුනක් එකතු වෙච්ච තැන මැද්දේ තියෙනවා කියලා සඳහන් කරනවා යොදුන් 8000ක 8000ක පමණ ප්‍රමාණයේ භූමි භාගයක්. පතුලක් නැහැ. කවදාවත් ඉරේලිය වැටෙන්නේ නැහැ. කවදාවත් හඳ එළිය වැටෙන්නේ මෙන්න මෙතන තමයි මේ ලෝකාන්තරික මහනිරේ පිහිටන්නේ. නිර්සත්ත්ව ඉපදිලා ඉන්නවා කෝටි ප්‍රකෝටි ගණන්. හැබැයි පේන්නේ නෑනේ. කවුරුවත් දන්නේ තවත් දුක් විඳින අය මේකේ ඉන්නවා කියලා. මෙන්න මේ වාගේ වෙලාවක තමයි ලෝකාන්තරික මහනිරේට එළිය වැටෙන්නේ. එදාට තමයි දකින්නවනම් දකින්නේ මම වගේ අපමණ දුක් විඳින සත්වයෝ කෝටි ප්‍රකෝටි ගණන් මේ නිරේ තව තව ඉන්නවා කියලා. ඉතින් පතුලක් නැති හින්දා මේගොල්ලෝ වල සක්වල වල වල බිත්තිවල තමයි එල්ලිලා ඉන්නේ. සමහරට කෙනෙක් කෙනෙක් එල්ලෙනකොට තව එක්කෙනෙකුගේ ඇඟේ ගෑවෙන්න පුළුවන්. ගෑවිච්ච ගමන් කරවලේම අරයා මොකද්ද හිතන්නේ? එයා හිතනවා කියලා සඳහන් කරනවා කෑමක් කියලා. ඒ හින්දා එල්ලිලා ඉන්න තැන අතහැරලා ගෑවිච්ච කෙනාව අල්ලන්න හදනවා. දිග නියපොතු වලින් වවුල්ලුවා ගෙල්ලිලා ඉන්නවා කියලා සඳහන් කරන්නේ. අල්ලන්න නම් හම්බෙන්නේ නැහැ. ඇතැල්ල වැටෙනවා. ඒකට වැටෙනකොට පතුලක් තියනවද? පතුලක් නැහැ. ඒක තනික්‍රම අයිස් මිදිලා තියෙන්නේ. වැටෙන්නේ අයිස් උඩට. ඉතින් අයිස් යටට යටට වතුර මිසක් පතුලක් නැහැ. වැටෙන්නේ අයිස් උඩට. අයිස් උඩ වැටිලා පිච්චිලා මැරෙනවා. ඒ කියන්නේ අයිස් වලින් පිච්චෙනවා. අයිස් වලට පිච්චෙනවා. පිච්චෙනවා කියලා කියන්නේ අයිස් වලට අයිස් වලට වේලෙනවා. අපි ශීතකරණයේ තියෙන අයිස් කැටයක් ගිහිල්ලා එකපාරම අතට ගත්තොත් අපිට හොඳටම අවබෝධයක් තියෙනවා ඒ අයිස් කැටේ අතේ ඇලෙනවා. අතට ගත්තාම ඇලෙනවා. ඒ ඇලෙන්නේ අයිස් කැටේට අහුවෙච්ච ගමන් ඒ ඇඟිලි තුඩු දෙක හරි තුන හරි එතන වේලිච්ච හින්දා තමයි ඇලෙන්නේ. අපි පිළිතුරු වලං කටුවක් වගේ එකක් අලුත් වලං කටුවක් අරගෙන තොල් පෙත්තක් උඩ තියාගත්තාම අපි දන්නවා ඒ වලං කටුව තොල් පෙත්තේ ඇලෙනවා. ටික වෙලාවක් ඉඳලා ගලවන්න ගියොත් නම් තුපාල වෙනවා. ඒ තියාපු ගමන් ගැලුවොත් නම් ඇයි ඇලෙන්නේ? අර කටුවේ තියෙන වියලි ස්වභාවය තොල් පෙත්තේ තියෙන තෙත් ස්වභාවය උරාගත්ත ගමන් ඇලෙනවා. එහෙනම් වියලිච්ච නිසායි ඇලුනේ. එහෙනම් අයිස් අල්ලපු ගමන් අපේ අද්දක ඇලින්නේ ඒකයි. තව ටිකක් මිරිකගෙන හිටියොත් ඒ විදිහටම මේ ඇඟිලි දෙක දිගේ විදුලියක් යනවා වගේ දැඩි වේදනාවක් දැනෙන්න පටන් ගන්න නිසා අපි එක්ක අතාරිනවා නැත්නම් අනික් අතට මාරු කරනවා. එතකොට අයිස් වලින් පිච්චෙනවා කියන එක එකපාරම වෙන දෙයක් නෙමෙයි ඒක ක්‍රමානුකූලව ටිකෙන් ටික වෙනවා. එහෙනම් අර ලෝකාන්තරික මහනිරේ වැටෙන්නේ තනිකරම යොදුන් 8000ක විතර ප්‍රමාණයේ පැතිරිලා තියෙන අති දැවැන්ත අයිස් කුට්ටියක් උඩට වැටෙන්නේ. එතකොට මුළු සරුවාංගම එක ඇලෙනවා. මොන වේදනාවකින් වේලිලා වේලිලා මැරෙනව ඇද්ද? මේ ලෝකාන්තරික නිරේට එළිය වැටෙනවා බුදු කෙනෙක් අම්මගේ කුසේ පහළ වෙන පහළ වෙන වෙලාවේ. පෙරේත ලෝකේ ඉන්න අය අවුරුදු කල්ප කෝටි ගණන් බඩගින්නේ ඉන්නේ. සඳහන් කරනවා එදාට මේ ප්‍රේතයෝ සියලු දෙනාගේම බඩවල් පිරෙනවා කියලා. දෙවියන්ගේ තූර්ය වාදන අහසේ වාදනය වෙනවා. මනුස්ස ලෝකයේ තියෙන තූර්ය භාණ්ඩ ඉබේම තමන්ම වාදනය වෙනවා. මහා සාගරයේ රැලි නැගෙන එක නතර වෙනවා. මහ මුහුදේ ජල කඳේ ලුණු රස නැතුව යනවා. අපි මේ කාරණා විතරක් මෙහි කරන්න ගත්තොත් මේ මහ මොහොතේ තියෙන කර්කශ ලුණු රස යම් පුද්ගලයෙක් පහළ වීම නිසා නැතුව ලුණු රහ නැ මధుර රස වෙනවා නම් මේ වතුර සම්පූර්ණ පරිවර්තනය වෙලානේ ලුණු නැ මధుර රසයි පැණි රස ගතියට බරයි වතුර මේ මහා සාගර ජලකඳ ඒ වාගේ වෙනසකට භාජනය කරන්න උපදින පුද්ගලයා කොහොම කෙනෙක් වෙන්න එපාද සම්මා සම්බුදුවරේක මේ බෝධිසත්වයේ දෙවුලකින් චිත වෙලාම විකුසට එන වෙලාවේ මේ විපර්යාස වෙනවා. ලුණු රස නැතුව මහා සාගරයේ මధుර රස වෙනවා. මුළු මහ මුහුඳම පෙරක් පාක් සීමාවක් මායිමක් අපිට හොයන්න වෙන්නේ වෙන්නේ නෑ මේ මහ මුහුඳම තනි කරම නෙළුම් මල් වලින් වැහෙනවා. සාගරයේම නෙළුම් මල් පිපෙනවා. ගලන ගංගා ගලන එක නවතිනවා. ගඟවල් ගලන්නේ ඒ ඒ තැනම නැවතිලා හැම ගඟක්ම නෙළුම් වැහිලා යනවා. ඉතින් මේ වාගේ තමයි ওই නිමිති 32. කිසිම සතෙක් මැරෙන්නේ නැහැ මේ වෙලාවට. කිසිම සතෙක් උපදින්නෙත් නැහැ. බෝසතාණන් වහන්සේ උපදින වෙලාවේ කවුරුවත් උපදින්නේ නැහැ. බෝසතාණන් වහන්සේ මෞකසට එන වෙලාවේ තව කෙනෙක් මෞකසට එන්නේ නැහැ. එහෙමනම් සියලුම සත්වයන්ගේ චුති උප්පත්ති දෙකම දෙකම නවතිනවා. ඉතින් මේ තමයි මේ නිමිති 32 කරුණු කීපයක් අපි මේ සඳහන් කළේ. ඉතින් මේ යක්ෂ සේනාධිපතිය දෙන්න ආලෝකගෙන් අහන ඔබට මතක නැද්ද? අපේ බෝසතාණන් වහන්සේ තුසිතේ ඉඳලා අම්මගේ කුසට එන වෙලාවේ මේ වගේ නිමිති 32ක් පහළ වුණා. ඇයි උඹට මතක නැද්ද? දසමාසයක් ගෙවිලා උන්වහන්සේ මනුලව එළිය දකින්නකොට ආයෙත් මේ නිමිති 32 පහළ වුණා. අවුරුදු 29ක් ගිහි ජීවිතේ ගෙවලා ගිහි ගෙදර අභිනිෂ්ක්‍මණය කරලා අවුරුදු 35න් සම්මා සම්බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගන්න වෙලාවෙත් මේ නිමිති 32 ආපහු ලෝකේ පහළ වුණා. ආලෝක උඹට මතක නැද්ද? බුද්ධ රාජ්‍ය ලැබලා උන්වහන්සේ අවබෝධ කරගත්තේ උතුම් ධර්මය ඉස්සරලාම මේ විශ්වයට මුදා හරින්න. බරණැස ඉසිපතනාරාමේදී ඇසලපුර පසළොස්වක පොය දවසේ ශ්‍රී මුක ධාතුව විවර වෙනවත් සමගම විශ්ව ධාතුව පුරාම මේ නිමිති 32 පහළ වෙලා ගියා. උඹට මතක නැද්ද? මේ විදිහට ආලෝකයෙන් අහනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ උතුම් මංගල්‍ය අවස්ථාවන් වල තමයි මේ නිමිති පහළ වුණේ. ඉතින් ඔබ අහනවා උඹලගේ බුදුරජාණන් වහන්සේ කවුද කියලා. මේ අපේ බුදුරජාණන් වහන්සේ හඳුනගන්න තිබිච්ච සාධක. මෙහෙම ආලෝකයට පැහැදිලි කරලා දෙනවා. එහෙම ආලෝකයට පැහැදිලි කරලා දුන්නාම ආලෝකයට තවත් කේත් යනවා. ඉතින් ඒ වෙලාවේ සඳහන් කරන ආලෝකම දන්නවද බුදුරජාණන් වහන්සේ කවුද කියලා? ආලෝක විශාල මොල්ලි තියෙන හොඳට අං වැවිච්ච වෘෂභ රාජයෙක් ගාව අද ඉපදිච්ච වහු පෙටියෙක් කවුද ආලෝක හොඳට මොල්ලිය හැදිලා තියෙන හොඳට අන් තියෙන වෘෂභ රාජයෙක් ගාව. කාටද මේ වෘෂභ රාජයා කියලා කියන්නේ? පින්නතනේ වෘෂභ කියලා කියන්නේ ගවය 100කට නායකත්වය දෙන ගවයට කියනවා වෘෂභයා කියලා. ගවය 100ක නායකයා. මේ අතීතයේ කරපු පරීක්ෂණ එදා ගවපට්ටිවල සාමාන්‍යයෙන් ඉඳලා තියෙන ගවයෝ 1000කට වඩා වැඩිමයි. 1000 2000 4000 එක ගවපට්ටියේ ඉන්නවා. ආන් එහෙම ගවපට්ටි මුදා හැරියාම ආහාරයට වතුර බොන්න මුදා හැරියාම එක ගවයෙක් පිටිපස්සේ ගවයෝ 100ක් විතර යනවා. කණ්ඩායමක් කැඩිලා යන්නේ. ආන් ඒ 100 දෙනාට නායකයා වෙනවනම් යම් ගවයෙක් පිටිපස්සේ නම් මේ 100ක් විතර යන්නේ. ආන් ඒ ප්‍රධාන ගවයට කියනවා වෘෂභ කියලා. ගවය 100ක නායකයා වෘෂභ. ගවය 1000ක නායකයාට කියනවා වසභ කියලා. ලෝක ධාතුවේ ඉන්න සියලුම ගවගණයට නායකත්වය දෙන ගවයට කියනවා නිසබ කියලා. වෘෂභ, වසබ, නිසබ. එතකොට මෙතන සඳහන් කරන්නේ හොඳට වැඩුණ මොල්ලිය ඇති, හොඳට වැඩුණ අං ඇති. වෘෂභ රාජයෙක් ගාව ඒ මොහොතේ ඉපදිච්ච වහුපැටියෙක් කවුද? ඒ වහුපැටියට පුළුවන් මේ වෘෂභයත් එක්ක හැප්පෙන්න? කොහොමවත් බෑ. එහෙමනම් ආලවක අපේ බුදුරජාණන් වහන්සේ කවුද? භාග්‍යතුන් වහන්සේ ළඟ ඔබත් ආන් එහෙම වහු පෙටියෙක් වගේ කියලා එයාට හොඳටම හොඳටම සමච්චල් කරනවා. සමච්චල් කරලා කියන ආලෝක ඔබ දන්නවද ආලෝක? මේ දිලිසෙන කේසර තියෙන සිංහ රාජයේ ගාව කැනහිලෙක් කොහොමද ආලවක අපේ බුදුරජාණන් වහන්සේ කේසර සහිත දිලිසෙන සිංහ රාජයෙක් නම් උඹ භාග්‍යතුන් වහන්සේ ගාව කැනහිලෙක් වගේ ආලවක උඹ දන්නවද යොදුන් 150ක් විතර දිග මහ විශාල ගුරුළු රාජ්‍යයක්. එතකොට අතීතයේ එහෙම ගුරුළු ඉඳලා තියෙනවා. යොදුන් 150ක් කියලා කියහම කොයිතරම් කොයිතරම්නම් දිගයිද මේ? සතපුම් හැටියට කල්පනා කළොත් 1000 ගණක් විතර ගුරුළු. මේ යොදුන් 150ක් විතර විශාල ගුරුළු රාජ්‍යයක් ගාව ඔබ හරියට කපුරු පැටියෙක් වගේ. අපේ බුදුරජාණන් වහන්සේ ගාව ඔබ ඒ වගේ. එහෙම කියම නම් ආලෝකට කේන්තියේ සීමාව ඉක්මවලා යනවා. ඒ හින්දා යක්ෂ සමාගමේ තවත් ඉන්න කල්පනා කළේ නැහැ. ආලෝක මෙන්න මේ වෙලාවේ යක්ෂ සමාගමෙන් එළියට එනවා. උඹලගේ බුදුහාමුදුරුවෝ කවුද කියලා මම බලාගන්න. බලාගනින්ලා උඹලගේ බුදුහාමුදුරුවෝ මං ගාව කවුද කියලා. ආන් ඒ නිසා මනෝශීල පර්වතය එළියට ඇවිල්ලා මනෝශීල පර්වතයේ තියෙන ඔයාගේ වම් පාය දකුණු පාය කොහෙද තියෙනවා කියන්නේ. දකුණු පාදයේ තියෙන කෛලාස කූට පර්වතය. දැන් වැටහෙනවද අපේ ඇයට ආලෝක කොහොමද කියලා. මේ පර්වත ප්‍රාන්ත දෙකක් මේ පරුවත දෙකක් තියෙනකොට මේ දෙකේ මුල වටක් ප්‍රමාණය මුල ලොකුයිනේ කන්දේ මුදුනට වඩා. එතකොට ඒ වාගේ විශාල මුල් දෙකක් තියෙන කඳු දෙකක් මේ. එතකොට මේ එක කන්දක් යොදුන් කීයක් වටේට විශාල වෙන්නේ නැද්ද? කෛලාස කූටේ යොදුන් 60ක් උසයි කියලා කියනවා. යොදුන් 60ක් උසයි කියලා කියහම සතපුම්ම කොච්චර උසයිද කෛලාස කූටේ? සඳහන් කරන ආලෝක මනෝශිලාවේ වම් පාදයේ තියලා දකුණු පාදයේ තියෙන කෛලාස කූටේ කියලා. කෛලාස කූටේට දකුණු පාය තියෙනකොට කෛලාස කූට පර්වතයේ ආලෝක දරාගෙන ඉන්න බැරුව පතුරු ගැලවි ගැලවි වැටෙනවා කියලා සඳහන් කරනවා. ඒ තරම් බරයි මේ විශාල ශරීරේ. සම්පූර්ණ බර දීලා කන්දට. නෑනේ දකුණු පාය කියලා තියෙන්නේ. එහෙනම් අපේ හිතේ චිත්ත රූපයක් මවන්න බෑ ආලෝක කියන්නේ මෙහෙම කෙනෙක් කියලා. ආන් එහෙම පර්වතේ පාගලා මෙයා කෑ ගහලා කියනවා අහං ආලෝකෝ කියලා. මනෝශිලාවේ වම් පාය තියලා කෛලාස කෝටේ දකුණු පාය තියලා අහං ආලෝක මටයි ආලවක කියන්නේ කියලා කෑ ගහනවා. සඳහන් කරනවා හිමාල පර්වතයේ යොදුන් 3000ක් විතර පළලයි කියලා සඳහන් කරනවා හිමාල පර්වත රාජ්‍යය. මේ ආලවක කෑ ගහන හඬට හිමවත වෙවුලුවා කියලා සඳහන් කරනවා. එතකොට හිතන්නකො මොන වගේ හඬක් තියෙන්නේ නැද්ද කියලා. අපි පින්නතුන් අහලා තියෙනවද මේ ලෝකේ තියෙනවා ජම්බු දීපේටම ඇහිච්ච හඬවල් හතරක්. මුළු දඹදිවටම ඇහෙන හඬවල් හතරයි තියෙන්නේ. ආන්ගේ හඬවල් හතර තමයි විදුර ජාතකයේ සඳහන් කරන එක හඬක්. කෝරව්‍ය රජු දාදු ක්‍රීඩාවෙන් පරාජයට පත් කරලා යක්ෂ සේනාධිපතිය කෑ ගහනවා අත්පුඩි ගහලා මම දිනුවා මම දිනුවා කියලා කෑ ගහනවා. ආන් ඒ හඬ මුළු ජම්බුද්වීපේටම ඇහෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අන්තිම කාලේ මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අන්තිම කාලේ ශාසනය විනාශ වෙමින් පවතින්නේ. මේ කාලේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා සුනකෙක් කරවලා මේ සුනකයා කෑ ගසවනවා. සුනකයා කෑ ගහනවා සම්මා සම්බුද්ධ ශාසනය විනාශ කරන දුස්සීල භික්ෂූන් දුස්සීල භික්ෂුණීන් දුස්සීල උපාසකයන් දුස්සීල උපාසිකාවන් මම කනවා කියලා කෑ ගහනවා. ඒ හඬ මුළු ජම්බුද්වීපේටම ඇහෙනවා. ඊළඟට සඳහන් කරනවා කුස රජුරු කුස රජුව පබාවතී විවාහ කරගන්න නිසා කුස රජුවන්ට එරෙහිව රජවරු 7 දෙනෙක් එක රජ කෙනෙක් කෝටිය කෝටිය සේනාව අරගෙන කෝටි 7ක් අරගෙන යුද බිමට ඇවිල්ලා පණිවිඩයක් යවනවා කොයි මහලොකු කුස අපි යුද්ධට ආවා යුද්ධට එන්න කියලා. ඉතින් හදිස්සියේ සේනා සංවිධානය කර හැකයි මේ කට්ටිය දැන් යුද පිටියට ඇවිල්ලානේ. සඳහන් කරනවා පබාවතිත් ඇතාගේ පිටියේ තියාගෙන රජු තනියම යුද පිටියට එන්නේ. මේ කී දෙනෙක් එක්ක යුද්ධ කරන්නද තනියම එන්නේ? කෝටි 7ක් එක්ක යුද්ධ කරන්න. කිසිම එක්කෙනෙක් නෑ තනියම ඉන්නේ. සඳහන් කරනවා යුද්ධයක් නෑ. ඇතාගේ පිට උඩ ඉඳලම රජුරෝ අහං සීහස්සර කුසරාජා. මට තමයි සිංහ සේනාධිපති කුස කියලා කියන්නේ. කවුද යුද්ධයට ආපුවයි කියලා අහන්නේ. සඳහන් කරනවා යුද්ධයක් නෑ. කෝටි හතම හිස් ලූලු අත දීවා කියලා. මේ මේ හඬත් මුළු ජම්බුද්වීපේටම ඇහුණා. හතරවෙනි හඬ තමයි ආලෝක යක්ෂයා හිමවතේ තිබිච්ච යක්ෂ සමාගමෙන් එළියට ඇවිල්ලා මනෝශීල පර්වතයේ වම් පාය තියලා කෛලාස කූටියේ දකුණු පාය තියලා අහං ආලෝකෝ කියලා කෑ ගහපු හඬක් මුළු ජම්බුද්දීපේටම ඇහුණා කියලා. මේ හඬවල් හතර ලෝකේ තියෙන අති භයානක හඬවල් හතරක් හැටියට සහ දඹදිවටම ඇහිච්ච හඬවල් හතර හතර හැටියට සඳහන් කරනවා. එහෙමනම් ආලෝක කවුද කියන කාරණාව ටිකක් අපිට මේකෙන් වැටහෙන්න පටන් ගන්නවා. කෙසේ වෙතත් ධර්මදේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා